සත්‍ය අවබෝධ වෙනකොට කිසිම සුඛ වේදනාවක් සුඛයක් වශයෙන් නෙවෙයි අපට දුකක්ම ලබා දෙන එකක් වශයෙන් ඒකට කියන ඇලීමක් නැත්නම් මේක දුක් ලබා දෙන හේතුව වශයෙන් අපිට පෙන්වන්නට ඕන. එසේ වේදනාත් මේකා කියන අද ප්‍රකාශ කරන්න වේදනා ස්කන්ධයේ දුකක් වශයෙන් අවබෝධ වුණාට පසුව සංඥා ස්කන්ධයත් ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දැක්වෙන්න ඕනේ. ඇත්තෙන්ම සංඥාස්කන්ධය තරම් දුකක් ගෙන දෙන දෙයක් මේ ලෝක ධාතේ නැහැ කියන්නට පුළුවන්. සංඥාව කියන්නේ අනුකූලයක් නෙවෙයි. නැති දෙයක් ඇති දෙයෙන් පෙන්නලා අප මුලාවට පත් කරන දෙයක්. නැති දෙයක් ඇති දෙයෙන් පෙන්නලා අප මුලාවට පත් කරන දෙයකුයි සංඥාව කියන්නේ. නමුත් කියනවා කියලා පෙන්නන නිරුද්ධක් වගේ. ඈතට පේනා නිරුද්ධයේ ජලයේ තියෙනවා වගේ. ළඟට ගියාම එහෙම ජලයක් නැහැ. නමුත් ඈතට තියෙනවා ජලයේ පිළිලා තියෙනවා. මේ සංඥාවත් එහෙම තමයි. ගෑණියක් වෙනවා කියලා අපි සංඥාවෙන් මුලා කරනවා. පිටිනේ සිටිනවා කියලා මුලා කරනවා. ශරීරයේ මේ අතය මේ කකුලේ මේ මුහුණේ මේ අහබල් අහබල් කොටසේ කියලා අපි මුලා කරනවා. බාහිර ලෝකයේ තියෙන සියලුම සංස්කාරත් මේවා ගොඩනැගිය මේවා කන්නේ මේවා ගෙවල් දොරවල් සත්‍ය ආදී වශයෙන් සංඥාවෙන් අපි මුලා කරනවා. මේ මුලහම අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගෙන සංඥාව තුළින් අයින් කරන්නට ඕන. විශේෂයෙන්ම මේ මමයේ මගේ කියන සංඥාව. ගැහැණියක් කියන සංඥාව, ප්‍රේමයේ කියන සංඥාව. කෙස්බම් නේදස් සම්මත් මහරාජේ දෙසුක්කොන වශයෙන් අපි භවනා කරනකොට ඇතිවෙන මේ සංඥා අයින් කරන්න ඕන. කෙස් කියලා දෙයක් නැහැ. නමුත් අපේ හිතේ සංඥාවක් තියෙනවා කෙස් කියලා. ලොම් කියලා දෙයක් නැහැ. එහෙම සංඥාවක් හිතේ තියෙනවා නෙමෙයි ලොම් කියලා දෙයක්. මේ කියලා දත් කියලා මස් කියලා නහර කියලා පිටතම දේශරවාදී වශයෙන් අපි නම් කළාට ඉන්න දේවල් නෑ මේ සංඥාව නිසා අපි මුලා වෙනවා. එහෙම නැතිනවා කර්මයක් සිටිනවා කර්මයක් සිටිනවා මේ ආදී වශයෙන් මේක මගේ ඉදම මේක මගේ වත් මේ ආදී සංඥා විශේෂයෙන් හැඟීමක් පමණයි. මේ හැඟීම නිසා අපි පැවතිලා මේ සංස්කාරයන් අපි උපාදාන කරා. උපාදාන කරපු නිසාම උපාදාන පත්‍ය බව පන්න භව දැක්කලා අන්න බව රැස්කර නිසාම භවපච්චා ජාති භවයෙන් භවයට යන්නට පටන් ගත්තා ජාතියෙන් ජාතියට ගමන් කරන්නට පටන් ගත්තා සංස්කාර දුක අත්විඳින්නට සිදු වුණා මේක අපි තේරුම් ගන්න ඕනේ මේ සංඥා ස්කන්ධයේ ඇතිවීම මේ කාණ්ඩ දුක. එයි අපි අපිටින් මුලා කරනවා. ඒ මුලාව තුළින් අපි සංස්කාරයේ දුකට ඇදගන්නවා. මායාවේ උගලට අපි අසු කරනවා. මේ සංඥා ස්කන්ධය තුළින් එම නිසා යම් රූප සංඥාවක් හෝ සත්‍ය සංඥාවක් හෝ බන්ධනක පොඩ්ඩක් ධම්ම සංඥාවක් කරන මේ කියන්නේ සිිතේ තියෙන මානසික මාත්‍යයක් පමණයි මේකෙන් ඒකාන්ත වශයෙන් දුකක් නෑ කියලා කියන අවබෝධ කරගන්න ඕනේ සංඥාවල් සියල්ලම නිරුද්ධ වීගේ අවස්ථාවක් ඇති වෙන අපේ භාවනාවේ එක්කස් අවස්ථාවකදී. ඒ සංඥා නිරෝධයක් සම්පූර්ණ කෙනෙක් අත්දැකන ඔහුට හිතා ගන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අනිම මේ සංඥා ඇතිවීම කොයිතරම්නම් දුකක්ද මේ දුක අප මෙතෙක් කල අවබෝධ කරගෙන සිටියේ නැහැ නේද කියලා. ඒ මුලාව අපට අවබෝධ කරගන්න පුළුවන්. එනිසා සංඥා සංගය මෙලෙසින් මහා දුක්ඛ සංගය බව දුක්ඛ සංදේ සත්‍යය බව අපට අවබෝධ වන්නට ඕන. අපි අවබෝධ කර ගන්නට ඕන. ඊළඟට සංස්කාර ඛණ්ඩය පංචස්කන්ධ රූපයේ තියෙන සමාගයේ මෙන්න අන්වයදී ඒ වගේම අතීත අනාගත වර්තමාන කාලස්තරයට මේවා විහිදුව විහිදුව බලන්නට ඕනේ. සමාගයේ සංඥාවකේ දුකක්ද අන්වයදී සංඥාවත් දෙලින්ම දුකක්. වර්තමානීය සංඥාව පිටින් දුකක් දුක් සමුදයක් වෙනවද? එලෙසින්ම අතීත අනාගත සංස්කාර දුකක් හෝ දුක් සමුදයක් බවට පත් වෙනවා. මේ ආකාරයෙන් අනිත් සෑම අවස්ථාවකම විමසන්නට ඕන. කුසල අකුසල සංස්කාර, සිතේ වේදෙන කායික ධර්ම සංස්කාර කියන්නේ. කුසලවත් අකුසලවත් කුසල අකුසල නොවන අව්‍යාපත ධර්මවල සිතේ ලංකිත කායික ධර්මයක් ඇති වෙනවා නම් ඒ ඒකාන්තයෙන්ම සංස්කාර සම්බන්ධයි. මේ සිතේ සංස්කාර ඇතිවීම නිසා අවිද්‍යාව පක්ෂය සංඛාරා අවිද්‍යාව පසුබිම් ක්‍රියාත්මක වන නිසා මේ සංස්කාර ජනිත වුණා මේ සංස්කාර ජනිත වෙන සංඛාර පක්ෂය විඥාන ඒ සංස්කාර නිසා නැවත ප්‍රතිසංග විඥාන වෙන දෙනවා මේ සත්‍ය අපට පෙනෙන්න ඕනේ අපේ සිටි සංස්කාර දලා යන නිසා අවිද්‍යාවත් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒක සිදු වෙනවා. ඒකාන්ත වශයෙන්ම අවිද්‍යාවපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන මේ සංඛාර ගලා යන නිසා නැවත නැවත අපට උපදින්නට වෙනවා. නැවත නැවත උපදිනවා කියන්නේ අනුකිසාවක් නෙවෙයි. දුක කරන ඉදීමක්, දුක සමපාදවීමක්, දුකක් මාන බව කිරීමට සිදුවීමක්. දුකේ නිවන දුකට ගැනීමක්. ඒක අපිට පැහැදිලිවම පිළිලා සංස්කාර ස්කන්ධයේ කියන කුසලවත් අකුසලවත් මා කලින් කීවාසේ ධ්‍යාන සිත්වත් එහෙම නැත්නම් අභ්‍යාපත ධර්මයේ කියන බබන කුසල අකුසල නොවන පත්‍යම් වුණත් විපාක කියන පත්‍යම් වුණත් ඒකාන්ත වශයෙන්ම දුක් වේක් වශයෙන් අවබෝධ කරගන්නට ඕන. ඉතේ තියෙන සංස්කාර සියල්ලම නිදී යන සත්‍යයක් අවදා හෝ කෙනෙකුට අත්දකින්න පුළුවන් හරියට භාවනා කළොත් ඉතේ සංස්කාර සියල්ලම හිතින් ගිලිනේ ගිහින් සිත සම්පූර්ණයෙන්ම සිත් ස්වභාවයට පත්වන නිමිති ඇත්තින සුඛය අත්දකින විට මේ සංස්කාර සිත තුළ ඇති වෙන කුල්කරණයන් දුක්ඛය කියන එක පැහැදිලිව කෙනෙකුට අත්දකින්නට පුළුවන් ඉතේ නොවත් මාකලී මේ පරිදි මෙමෙත වෙනස බලන විට මේ සංස්කාර සංදී පවතින දුක අපිට පැහැදිලිවම අවබෝධ වන්නට ඕන. විඥානස්කන්ධය දුක බව තේරුම් ගන්න. විඥානයේ පැවතීමමයි ඒකාන්ත දුක කියන්නේ. අපේ මේ නාමස්කන්ධය නැත්තම්, ඒ කියන්නේ විඥානයේ සයිකාන්ත ස්කන්ධය නැත්තම් අපට කිසිම දුකක් නෑ. මේ මහා පොළොව දිගත්තා. නැත්තම් ලෝක විනාශය වෙන ආකාරයෙන් මේ මහා විශාල සුළඟක් ආවා. මහා ජලයෙන් පිරුණා මේ අපේ දැනුම් මාත්‍ර නැත්තම් නාමස්කන්ධය නැත්තම් අපට කිසිම දුකක් නැහැ. නාමස්කන්ධයේ පැවැත්මමයි ඒකාන්ත දුක, මේ විඥානස්කන්ධයේ පැවැත්මමයි ඒකාන්ත දුක. මෙතන විඥානය කියන තුන වැඩිපුරම අදහස් කරන්නේ භවාංග විඥානය, සංස්කාරණ සංස්කාරයක ගැටගැසෙන ලබන විඥානය. ප්‍රතිසන්ද විඥානයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් දුකක් බව පෙන්වන්න ඕනේ. අපි මේ ලෝකයේ පළමුවෙන්ම ප්‍රතිසන්දී කියන විඥානය ඇති වුණ නිසා අප මේ තරම් දුක් විඳි අතීත සංස්කාරයේ ඒ තරම් දුක් විඳි එවැනි භවංග පිට පරම්පරාවක අඛණ්ඩව පැවැත්මක් ලැබුණ නිසා ඉදිරියට මේ විඥානයන්ගේ මේ විඥාන පරම්පරාවේ පැවැත්මක් ඉදී නම් අපට ඒකාන්ත වශයෙන් ඒක දුකක්ම අත්පත් වෙලා දෙනවා කියලා කියන්නට ඕනේ. දැන් පැහැදිලිවම බාහිර සංස්කාර ලෝකයක් කියනොම ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ගන්ධ රස ඒ වගේම දිවට මේ කයට දැනෙන පොට්ටබ්බ මනස දැන් අරමුණාලේ කියනොම බාහිර අරමුණ දීගෙන දෙවි කියන මහා දුක්ඛස්කන්ධ ලෝකයක් බව පෙනෙන්නට ඕනේ සමාධි පංචස්කන්ධ ලෝකයක් ඒකාන්ත දුක්ඛ වශයෙන් කියන්නේ. හරියට අභිචේ ඉන්න කටෙක් වගේ අපිට දැන් දැනෙන්න ඕනේ. අවීචයේ කතා කියන්නේ අවීච මහා නරකයේ 26 6 පැත්තම මහා විද්‍යාලවල් ලිපිකද. උඩින් දින්දරේනවා, යටින් දින්දරේනවා, හතර වටින් දින්දරේනවා. මේ දින්දර නැද්ද? අගියට රත් වෙච්ච ගිනි අකුරක් වෙන යකඩක්යන්ලක් වෙන සත්‍ය තමයි මේක සත්‍ය කියන්නේ. ඕනෙ දිනයක්. දින්දර නැදෙන්නේ ඕනෙ අඟක් දිනයක්. ඒකයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ මසුත් දැවෙනවා මමත් දැවෙනවා මං සම්පදයිති නාහාරුන්ති ගණිති සමින්ති ගණිති අක්ඛින්ති සම්පදෝපායන්ති ඒ මෙවැනි සත්සන්දී අසත් මේ කියන්නේ මයින දසත් දැවෙනවා මමත් දැවෙනවා මසුත් දැවෙනවා නාහාරත් දැවෙනවා අක්ඛින්ති සම්පදෝපායන්ති ඇතෝයෙන් දුක් පිටිනේ කොහොම දැවෙන්නද කියලා හිතලා බලන්න මේ අපේ සංස්කාර ලෝකයේ එලෙසින්ම අපට පේන්නට අවීචයේ හත්පසින් ගිනිගෙන දැවෙන්නාසේ බාහිර සංස්කාර විස්සේ පවතිනාව සියලුම සංස්කාරේ කාන්ත දුක අවීචී නඟවේ පැහැෙන නිර්පල්ලේ ආමේ අපායක සත්‍යක් වගේ අපේ මේ සංජාතන ලෝකයේ ඒකාන්තයෙන් ගිනිගෙන දැවෙන දුකක් වශයෙන් පේන්න ඕනේ මෙසේ හරියට අවබෝධ වෙනකොට ඇත්ත වශයෙන්ම මේ භවයේ අනුමාත්‍රයක්වත් නැදී සිටිය යුතු තැනක් නෙවෙයි. මේක ඈත්වීමම සුදුසුයි කියන අවබෝධය අපට ඇති වෙනවා. එම නිසාම බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සීල සාධිකවේ අපමත්තකෝ විගතෝ දුක්ඛන්දෝ හෝති ඊම මේකෝ අහම් මෙක්කවේ අපමත්තම්පි භව අපමත්තකම් භවන් දවන්නේ අන්තමතෝ අක්ෂර සංඝහත මත්සංගියෝ මහණෙනි සාම මේ මුංචි අසුසුකක් හරි දුක ගමනා වගේ මම මේ භවයේ අන්තමතු අන්තර අත්තර සංඝාත මත්සන්ගේ අසුරු භව හැනක කාලයක් භවයේ මම වාසනා කරන්නේ මේකේ කාන්ත දුක මහන්නේ මේක අපට පැහැදිලිව පේන්නේ යන්නේ තෝරේ එක සම්මා සම්බුද්ධත්වයට පත් වඩා අපරහත්ලා කියනවා පාණි හොඳයි කියන යම් කිසි වැටහීමක් ඇති වෙන කෙනෙකුට හිත ඉඳලා හිත වෙනකන් ජීවත් වෙන සම්මා සම්බුද්ධත්වයට පත්වනවට වඩා හිත වෙනකන් මේ සංස්කාර ලෝකේ සඳහා සිටිනවට වඩා අද මේ මොහොතේ පහත් මේ මොහොතෙන් පිරුණම් පාඩමයි සිදුවෙනා නම් ඒකම යහපත් ඒකම සත්‍ය අවබෝධයක් ඇතිවන්නට ඕන කලකිරීම මෙතන තියෙන දුවන. එනිසා අපට පැහැදිලිවම මේ මුළු විශ්වය පුරා පාපනාව සියලුම සංස්කාර ඒකාන්ත දුකක් වශයෙන්ම වැටෙනවා නම් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති මොකද්ද සිදුවන්නේ අසරණින්ද තේ දුක්ඛේ ඒ සමග්ගෝල සිද්ධිය අන්න එවිට සංස්කාර ලෝකේ කෙරෙන්නේ අපි කලකිරෙන අසරණින්ද තේ දුක්ඛේ එවිට සංස්කාර ලෝකේ කෙරෙහි කලකිරෙන ඒ කලකිරීමම ඒ සමග්ගෝල සිද්ධිය නිර්වාණ විසුද්ධිය සඳහා මාර්ගයක් වෙනවා එම නිසා මේ ඒ තුළින් නිස්සිතානුපස්සනාව ඉදීම මතුවන්නට ඕන. විවාහයෙන් හදතෙන් මතුවන්නට ඕන. දුක්ඛානුපස්සනාව හරියට අවබෝධ කළා නම් කවදිනෙක ලැබුවා නම් ඒ තුළින් නිස්සිතානුපස්සනාව ඒකාන්තයෙන්ම ඇතිවන්නට ඕන. ඒකේ ඇති නොවනවා නම් අපේ දුක්ඛානුපස්සනාවේ යම් යම් අඩුපාඩු තිබෙනවා. ඉන්න නිසා ඒ ඒකේ ඇති නොවනවා නම් අපි අදිවසන දුක්ඛ අනිත්‍යදාන ප්‍රශ්නාව ඇති කරගන්නට ඕනේ. මේ විහාර කියන අනුපස්සනාවලට අනිත්‍ය සහ දුක්ඛ කියන ලක්ෂණ දෙකම සම්බන්ධ කරගන්නට ඕන. නිත්‍යදානුපස්සනම් භාවයන්තෝ නන්දෙන් පදහත කියලා කණින් අපි ප්‍රකාශ කරන සත්‍යීතර ප්‍රශ්නාව මේ කරකින්නේ ඇති වෙනකොට අයින් වන්නට ඕන. අපි මේ සංස්කාර ලෝකේ සමානී ලෝකයේ බාහිර ලෝකයේ සජීවී අජීවී පතන ලෝකයේ සංස්කාරයන්ම සප්පීතක සංස්කාරයක් තුළින් සප්පීතික තෘෂ්ණාවක් අප තුළ පවතිනවා. සමාගයේ ලෝකයේ කෙරේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ බාහිර ලෝකයේ මේ තෘෂ්ණාව බැඳෙන්නේ මොන ධර්මයන් කෙරේද කියලා දැන් තේරෙනවා. මේ තරම් දුකක් ලබා දෙන. මේ දුක් වලට දෙමෙතික් කල්ලා කියන්නේ එළියේදී සිටි. සප්පීතික තෘෂ්ණාවක් සහිත සංහාවෙන් බැඳෙන මේ දේවල් වලට නේද? මේක හරියට අවබෝධ වන්න ඕනේ. මේ අනිත්‍ය කියන ධර්ම වල නේද මෙසේ අපි සාපේක්ෂක දේශනාව කියන්නේ මොනවද මේ ඇලෙන්නට තියෙන එපාටකින් අනිත්‍ය තමයි ඇලෙන ධර්මය අනිත්‍ය කියන ඇලුම් ඇලීමට බඳවන සංස්කාර ධර්මයක් තමයි කියන්නේ ඒක තමයි ඒ කියන්නේ අපි ඇලුම් කරන්නේ සාපේක්ෂක දේශනාවක් ඇති කරගන්නේ අපේ සිතින් මේක චෛත්‍ය ධර්මයන් නාම මාත්‍රය ඒකත් ඇති නැති වෙන ධර්මයක් වෙනවා ඇලෙන ඇලුම් කරන ලබන වස්තුව හෝ කුද්දයක් සංස්කාර ඉන්දියක් ඒ සංස්කාරයෙන් ඇති නැති යන මොනවටද මේ භක්තිජික තෘෂ්ණාවක් ඇති කරගන්නට මොනවද මේ තියෙන්නේ? මේවා ඒකාන්ත වශයෙන් දුක. අපි යන්නේ මේ මහා දුකකට. අපි මේ පළඟටිය හිංසරට පනිනවා. අනින්ද පනින්ද පළඟටිය පිච්චියා. පිච්චෙන්ද පිච්චෙන්ද පළඟටිය තොරටම පනිනවා. දැනකන දැනකන ඒ පළඟටිය ඒ කියන්නේ මේ යන. ඉදසෙන්නේ. අපි මේ සංස්කාර ලෝකේ සංස්කාර අල්ලගෙන සත්‍යයක ප්‍රශ්නාවෙන් බැඳීමෙන් ඒකටම පණ පණ වෙන්නත් දැනකන ඒ සම්ම විනාශයටපත් වෙන සංස්කාරන සංස්කාරය යන දුකින් දුකටපත් වෙන මේ සත්‍යය පැහැදිලිව කියන්න ඕන අන්න මේ තරම් විචාර බුද්ධි ජාලාවක් මේ අපි සංඥාවකින් ප්‍රශ්නාවකින් බැඳෙන්නේ දීවාන් සංස්කාරයන් කෙරෙහි ඉන්නේ. මෙලෙස අනිත්‍ය ගැන ධර්ම කෙරෙහි මේකට නැති බැඳුනි. මේවා බැඳී යුතු සොස්නායන් ඇලී යුතු ධර්මද නැත්නම් මේවා බියෙන් යුතු ධර්මද කියලා කියනවා. අපි මේවා දුකට ඇද ගන්න ධර්ම නේද? අපිට සපක් ලබා දෙන ධර්මද මේවා? එහෙම නැත්නම් අපි සංසාරයෙන් සංසාරයට වැදලා දුකේ විල්වන ධර්මද කියන එක පැහැදිලිව අපේ හදවත තුළින් අපට තේරී යනවා නම් අපිට නිත්‍යතාවක් ඇති වෙනවා සංසාර ලෝකේ සංසාර ලෝකයේ ගිහින් විශ්වය පුරා කරගෙන මේ සංස්කාරකේ මේ වගේ කිසිම සුස්නාවක් සබාවට යුතු නැහැ. මේවා කෙරෙහි කිසිම සත්‍යීතර භක්තියක් ඇති කරගත යුතු නැහැ. මේවා දීවිත ධර්ම, මේවා න්‍යායීය ධර්ම, මේවා පහසුලීත ධර්මයි කියන අවබෝධය හිතට මතුවන්නට උනා. එතකොට එහෙමයි කියනකොට විරාගාන පස්සනම් භාවයන්තෝ සාකම් සජාති විරාගාන පස්සනාවත් අපේ සිත තුළින් ලබවන්න ඕනේ. මේවාට අපි ඇදී ඇදී සිටියා රාගයෙන් බැඳුණා. ඒ රාගයෙන් බැඳෙන නිසාම සංස්කාරයෙන් සංස්කාරයට ගමන් කරමින් සංයෝජන වලින් ගැටගැසෙනවා. මෙන්න ඇලීම අත්‍යවශ්‍යම මේකේ ගැට ගැටි ගැටීම. මෙන්න මාට රාගයෙන් ඇලී ඇලී සිටීම තුළින් මෙවැනි දුකක් අපට ලබා දුන්නා ඉදිරියටත් මෙවැනි දුක් අපට ලබා දෙනවා. මේවා ඒකාන්ත වශයෙන් මහා දුක් දාලාවල් නේද? මේවා ඇලීම තියෙන ඇලීම ධම්මද රාගයෙන් දැනෙන්න තෝරන ධම්මද මේවා කොච්චර රාගින් බැඳී සිටියද මේ සියල්ලම අපට අතහරින්නට සිදුවෙනවා. මේවා අනිත්‍ය යනවා. මේ අනිත්‍ය යන ධර්ම කෙරෙහි අපි ඇන්නේ නිකුද? රාගයෙන් බැඳී සිටද අපි රාගයෙන් බැඳී සිටියත් නොබැඳී සිටියත් මේ සකල විස්මේ පාවනා සංස්කාරම අත්හැරිය යුතු දවසක් අපට උත්තර වෙනා විකල්පයක් නැතුවම අපට අත්හරින්න සිදු වෙනවා. එසේනම් මෙවැනි අවබෝධයක් පැහැදිලිවම ඇති වෙන විට මේ බැඳීම තුළින් සංස්කාරයට ඇති වෙන බව පිළිගැනීමට මේ බැඳීම නිසා සංස්කාරයේ කැටගැසෙන බව අවබෝධ වන විට මේ ගැනීමේ කාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙන විට ඇත්ත වශයෙන්ම සකල සංස්කාර ලෝකී කියන අපට රාගය අපේ සිතෙන් රාගය ඈත්ලා විවාදයට ගන්නට පුළුවන් වෙනවා විරාගානුපස්සනම් භාවනතෝ රාගං පදහති කියලා එන්නත් වෙන නිසා වදාගෙන දෙනවා එතකොට දැන් 9 10 කතා කරන්න වෙලාවක් මදි පටිච්චසමුප්පාදන භාවයෙන් තෝ නන්දින් පදහති ආදානං පදහති දැන් මෙසේ කලකිරීම තුළින් මෙසේ ඇතිවන විරාගය තුළින් මේ සංස්කාර අල්ලා ගැනීම අතහැරී යන්නට ඕන. අපි මෙතෙක් මේ සංස්කාර උපාදාන කළා අල්ලා ගත්තා. ඉති අල්ලා ගැනීම නිසාම කුසල කුසල සංස්කාර ගැස්සෙන සංස්කාර වෙන සංස්කාරයට ගමන් කළා. සසර දුකින් නිබක්න වුණා. මේ අල්ලන්නේ මොනවද ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් නෙවෙයි. හරියට මේ පොඩි ළමයෙක් හක්කේ ගිහිල්ලා මහා ණය ගිහිල්ලා අල්ලනවා නම් දැනුම නැති පුද්ගලයෙක් ඒක අල්ලන්නේ නැහැ. පොඩි ළමයාට ඒක දැනුම නැති නිසා මේක අපි හැම ලක්ෂණයි කෙනෙක් ලක්ෂණයි කියලා අල්ලන්නත් පුළුවන්. ඇල්ලුවොත් මොකද වෙන්නේ? සත්‍යය ගැටුවාට පස්සේ ඔහුට ඒ පොඩි ළමයාට මානසික දුකක් ඇතිවන්නත් පුළුවන්, මරණය සිදුවන්නත් පුළුවන්. මේ සංසාර ලෝකයක් අපි අල්ලන්නේ අර පොඩි ළමයි නෙමෙයි. නයින් පොරොන්දු අල්ලනවා. අපි මේ ආදීනවයි දන්නේ. මේ වැසි කරන ක්‍රියාවලිය දන්නේ. ඒක නිසා නේද? එතකොට පටිච්චසමුප්පාදන පස්සනම් භාවෙන්දෝ ආදානම් සදාති. අපිට මේ සංස්කාර ලෝකයේ කලපිරීම ඇතිලා ගලාගේ ඇතිලා මේ සංස්කාර ලෝකයේ අතහැරීමේ ශක්තියක් පටිච්චසමුප්පාදන පස්සනා භාවිතා කිරීමෙන් ඇතිවන්නට ඕන. ඉතින් ඇතිවීමට නම් මේ ආදානයේ අල්ලා ගැනීම ඇති භයානකකම එය දුක්ඛ සමුදයක් වන බව අපට පැහැදිලිව අවබෝධ වන්නට ඕන. මේ සංස්කාර නැති අල්ලාගෙන සිටපු නිසා අර කලින් කීසේ අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ අනන්ත ගෝයන් දුක්ඛේ සංස්කාරෝ අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ සංස්කාර දුක අනුභව කළා. ඉදිරියටත් ඒවා අනුභව කරන්නට සිදු වෙනවා. මේක අල්ලන්නට මොනවද ආදාන කරන්න තියෙන්නේ? අල්ලන්න ධර්මයක් නැති වී යනවා. ඇල්ලීමකට බඳුන් වන ධර්මයක් නැති වී යනවා. අර උපාදාන කරන්නට දෙයක්වත් නැහැ. උපාදාන කළ හැකි භාවයකුත් නැහැ. මේ අවිද්‍යාව අපපසුකින් ක්‍රියාත්මක වන නිසා අපි අල්ලන්නේ. උපාදානය කියන්නේ සිතින් ඇති කරගන්න ලබන ආදානය කියන්නේ උපාදාන කියන්නේ සිතින් අල්ලා ගන්නා කක්ෂිතේ කියන ධර්මයක්. අල්ලා ගන්නේ සංස්කාර ධර්මයක්. අල්ලා ගැනීමත් සංස්කාරයෙන් ඇති නැති වෙනවා. අල්ලාගත් ධර්ම සංස්කාරයෙන් ඇති නැති වෙනවා. මේක කොතනද අල්ලා ගන්නද තියෙන්නේ? සිතේ අල්ලා ගන්නවා. මේ අවබෝධය ගන්න පුළුවන්. මාව දැක දවසක් තුනේ දෙයකින් මානන හොළඟ දැයට බෙදලා අල්ලන්න උත්සාහ කරනවා වගේ. අත පිටු කරන්නේ ඉස්සෙල්ලා හොළඟ පාස්සේ ඉන්නව ඉවරයි. අපිට අල්ලන්නට හොළඟකුත් නැහැ අල්ලන්නට හැකියාවකුත් නැහැ මේ සංස්කාර ලෝකයේ මේ ආදානයක් තිබුණා නම් ඇති වෙන්නේ මේ සත්‍ය අපට අවබෝධ නොවන නිසා ඒක අවබෝධ වෙනවා නම් අනේ මෙතන කිසිම දෙයක් අල්ලන්නට නැහැ නේද කියන අවබෝධය තියෙනවා. එතකොට අපිට අත්හරින්නට පුළුවන් වෙනවා. ඉතින් අල්ලා ගැනීම නිසා සංසාරේ දුක ඇතිවන බව දැනගැනීම දැනීම නිසා අපිට මේ ආදානය සම්පූර්ණයෙන් ඉදිරිය යනවා නම් පටිච්චසමුප්පාදන පස්සනාව අපේ සම්පූර්ණ වෙනවා. කිසිම සංස්කාරයක් නෙවෙයි ධර්මයේ කියලා අවබෝධ වන්නට ඕනේ. මේ තියෙන ලෝකයේ සියලුම සංස්කාර අතහැරීතුයි අතහැරීතුයි අතහැරීතුයි කියන සංඥාව ඇතිවන්නට ඕනේ මොකටද සංස්කාර අත නොහැර සංස්කාර අතහැර ලබන එහෙම ලබන්නට බැරි නිසා මේ සියලුම සංස්කාර හිතෙන් නිහී වන්නට ඕන එසේ නිහී යනකොට අපට පැහැදිලිවම අවබෝධයක් ඇතිවන්නට ඕනේ අනිත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමන පටිසදාස්ත්‍ය කියන සත්‍ය ත්‍රය පිළිබඳ අවබෝධයක් මේ අනිත්‍යෝ සංස්කාරණ දුක්ඛෝ විස්සේ පාදනා සකල සංස්කාරයන් ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් වේදන අවබෝධය අපිට දැනෙදී යන්නේ. මුළු විශ්වයම දුකින් ගැලවිලා සුඛ සංඥාවකින් අයිතිලා ඒක නිසා මුළු විශ්වයේ යම් සංස්කාර දෙනම් සබ්බේ සංඛාරා දුක්ඛා කියන සංස්කාරය ඔබකම තමයි දුක්ඛ සත්‍ය කියලා අපිට වැටහෙන්න යන්න ඕන. මේ සියලු සංස්කාරයේ දුක්ඛ ලෝකයේ ඉතින් යම් සංස්කෘතික තෘෂ්ණාවක් තිබෙනවා. නිත්‍යකාන පස්නාන් දිවිණියන සත්‍යීය තෘෂ්ණාවක් තිබෙනවා. ඒ සත්‍යීය තෘෂ්ණාවක් විරාගාන පස්නාන් දිවිණියන නිරුද්ධ වී යන භාවයක් තිබුණා නම් ඊවාදයක් පටිනිස්සබ්දාන පස්නාන් යම් කිසි උපාදානයක් තිබෙනවා නම් ඒ තිබුණු උපාදානයක් අපේක්ෂිත තෘෂ්ණාව භාවයේ සහ උපාදානයේ කියන මේ ධර්ම සිදෙන තාක්කල් අපි සංස්කාරයන් සංස්කාරයට ගමන් කරනවා දුකින් දුකට නිබන්නට සිදුවෙන ඒක නිසා මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සංවේ සත්‍ය ගැන අවබෝධය අපට ඇති වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය දෙන්නේ දැන් සත්‍ය දෙකක් අපිට දකිනවා මොකද්ද? අනිත්‍ය සංස්කාර දුක්ඛේ දුක්ඛ සංස්කාර දුක්ඛේ නිරවිස්සේම ඒකාන්ත දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍යයෙන් තොර විස්සයක් නැතේ. ඒක දැකනවා. ඊළඟට මේ සංස්කාර කෙරේ තණ්හාවක් වාගයක් ඇල්මීමක් තිබෙනවා. ඒ තණ්හාවේ ඊගාමී කියන ඇල්වීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන අවබෝධ කරගන්නවා. දැන් නිබ්බිදාන ප්‍රඥාව තියෙන රාගයේ අතහැරීමක්. විරාගාන ප්‍රඥාවේ තියෙන රාගයේ අතහැරීමක්. නිබ්බිදාන ප්‍රඥාවේ තියෙන සත්‍ය ප්‍රඥාවේ අතහැරීමක්. රාග විරාගාන ප්‍රඥාවේ තියෙන රාගයේ අතහැරීමක්. වටිනිස්සග්ගානුපස්සනාව තුළින් ආදානී අතහැරීමක් ඇතනම් අන්න ඒ අතහැරීම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියලා අපට අවබෝධ වන්නට ඕන. කියන්නේ රාගය අතහැරීම, සත්‍යයේ ප්‍රත්‍යාවය අතහැරීම, මේ උපාදාන අතහැරීමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය. ජාර සම්මාදිට සම්මාසංකප්ප කියනවා හරි. මෙතන ප්‍රායෝගිකයෙන් මුලින්ම අවස්ථාවක් පසු ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළ මාර්ගයේදී අපි මේ කතා කළේ සම්මාදිට්ඨිය. එතකොට මේ චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය තුනක් දුක්ඛය දුක්ඛ සමුදයක් දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍යය කියන සත්‍ය තුන අවබෝධ වුණාට පසුව දුක්ඛ සහ දුක්ඛ සමුදය නිරුද්ධ කිරීම සඳහා නිරෝධානුපස්සනාව අපි බලනවා. දුක්ඛ නිරුද්ධ කිරීමට දුක්ඛ සමුදය සත්‍යය නිරුද්ධ කරලා දීමට පොත්පත්වල බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන්නේ නිරෝධාන පස්සනාවෙන් පස්සේ පටිච්චසමුප්පාදාන පස්සනාව ඒකේ සත්‍යයක් තිබෙනවා හේතුව රහතන් වහන්සේ කෙනෙක් නිරෝධාන පස්සනාවෙන් අර්ථවත් ඵලයේ සාස්කාර කළාට පස්සේ මුළු විශ්වයේම තියෙන සංකල්ප සංස්කාරයන්ම පිටින් ගිහී ඈත් වෙනවා පටිච්චසමුප්පාදේ අතහැරියා සමාගයේ සංකප්පන්ද ලෝකයක් ඇති. එතකොට නිරෝධාන පස්සනාව තුළින් ආපු ප්‍රතිඵලයකින් පටිච්චසමුප්පාදාන පස්සනාව කියන්නේ නිරෝධයේ අධ්‍යක්ෂ වෙන තුන ආප ප්‍රතිඵලයේ කොයි අතහැරීමද? අපි ඒ පැත්තේට පස් වෙනකන් අත හැරලා ඊට පස්සේ නිරෝධාන පස්සන වඩනවා. ඒකයි අපි පටිච්චසමුප්පාදන පස්සනාව කලින් ප්‍රකාශ කළ නිරෝධාන පස්සනාව පස්සට පස් කියන දඩහස් කරේ. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය සත්‍ය තුනක් පිළිබඳ අවබෝධය ඇතිලා මුළු විශ්වයේම තියෙන සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් වැටහෙලා දුක් වශයෙන් වැටහෙලා අපිට තියෙනවා මේවා නෝනීක ධර්මය, මේවා සබාගතන නෝනීක ධර්මය, මේවා බැදී බැදී යුතු නොවන ධර්මය කියලා අවබෝධය මේවා පහකල යුතු ධර්මය, පහක් බඳිනේ දික්කේ. මේ ධර්ම පහකල යුතුයි කියන අවබෝධයත් අපට ඇති වෙලා තියෙනවා. දුක්ඛ සමුදය සත්‍යයේ කියනවා සංකෝපණය දුක්ඛ සමුදයන් අධිය සත්‍යම් පහක් බඳි. මේ දුක්ඛ සමුදය සත්‍යයේ සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියන ඥානය අපිට ඥාන දැන් ඇතිලා. ඒකයි ඒ පහත දීපු බව අවබෝධ වන්නේ. මෙන්න මේ තත්යෙන් පසුව අපේ නිරෝධානුපස්සනාව තුළින් සමුදය අත්හැරීමට කටයුතු කරනවා. එසේ කටයුතු කරන්නට නම් වර්තමාන සංකප්පන්ද ලෝකයේ භවනාවට අරමුණට ගන්න. බාහිර සංස්කාරක් නෙවෙයි අඥේ අතීත සංස්කාරක් නෙවෙයි අනාගත සංස්කාරක් නෙවෙයි වර්තමානයේ පවත්නා වූ සමාධි පංචස්කන්ධ ලෝකේ පවතන රූපස්කන්ධය සහ නාමස්කන්ධය භාවනාවට ගන්නවා. ඉත සමාධිමත් සිතේ ප්‍රඥාව දිනුනේ සති දිනු වේලා තිබෙන නිසා මේකී අපිට මේ පංචස්කන්ධ ලෝකේ ඇතිවීම නැතිවීම බල බලා සිටින්නට පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධයේ උද්‍යප්ඥානපස්සේ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බැලීම පමණයි ආස්වානාකාරය සම්වත්තදී මේ ආශ්‍රයය කිරීම සඳහා පවතින ඒ භවනාව පමණයි. අනිත් භවනා ඒක උපකාර වෙන දේවල්. එතකොට මේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේ අපි ඒ ලෝකයේ ඇතිවීම නැතිවීම බල බල බල බල වාසය කරනවා. ඒකේ වාසය කරන්නේ නම් එක්කෝ කාය අනුපස්සනාවට මූලික වශයෙන් අපේ සිත පිහිටවන එක වඩා සුදුසුයි මාර්ගා පියවරගෙන ඒ කුසේ කරගෙන ආස්වාස් ප්‍රාසාසෝ පින්දීම පිළින් හෝ නැත්නම් චතුරාර්ය අවස්ථාන හෝ ධර්මානුස්කාර භාවනාව. එහෙම නැත්නම් පටික්කුල මනසිකාර සිදුකුල් කොටස් අරගෙන හෝ භාවනාවේ නිරත වෙනවා නිරත වෙනකොට මේ පරිපූර්ණ ලෝකය දිවි දිවි ඇති ඇති නැති නැති යන ආකාරයෙන් බල බලා වාසය කරනවා. උතින් වෙනකොට තියෙන රූපස්කන්ධයේ හැටි වෙනකොට නැති යන ආකාරය දැක දක්වා ඉන්නවා. ආස්වාද කරනකොට තියෙන රූපය ආස්වාද කරනකොට නැති යන ආකාරය බල බල හිටන මුළු මුළු කය ආස්වාදවත් කය පමණක් නෙවෙයි ආස්වාද කරනකොට තිබෙන සුඛ වේදනාව ආස්වාද කරනකොට නැති යන ආකාරය බලනවා සින්දිනකොට තිබෙන සුඛ උපේක්ෂා වේදනාව නැතිනකොට නැති බව දකිනවා ආස්වාද කරනකොට තිබෙන සංඥාව ආස්වාද කරනකොට නැති බව දකිනවා සින්දිනකොට දකින සංඥාව නැතිනකොට නැති බව දකිනවා ආස්වාදයි කියලා කීපත් කරනකොට යම් චිත්ත සංස්කාර ඇති වුණා නම් ආස්වාද කරලා කියලා කීපත් කරනකොට ඒ නිරෝම චිත්ත සංස්කාර නිරුද්ධ වී යන ආකාරය අපි දකිනවා. එලෙසින්ම පෙන්වෙනකොට තිබෙන චිත්ත සංස්කාර හැකිනවා කියන දකිනකොට අපට නැති වී යන ආකාරය දකින්නට පුළුවන් වෙනවා. ආස්වාද කරනකොට දැනෙන දැනීම ආස්වාද කරනකොට නිරුද්ධ වී යනවා. පෙන්වෙනවා කියනකොට දැනෙන දැනීම හැකිනවා කියනකොට නැති වී යනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම ඒ ඒ ක්ෂණයෙම ක්ෂණික වශයෙන් ඇති ඇති නැති නැති යාම බල බල බල බල දැන් වාසිය කරන්න සිදුවන. එසේ සිත් වාසිය කරනකොට පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ඇතිවීම නැතිවීම කය වය බල බල සිටින විට මේකේ සමුදය අර කලින් කී වාසිය නිදිහිලන්නට පටන් ගන්නවා. රූපස්කන්ධය අපේ සිතට වැටීමේ හේතුවක් තියනවා නම් ඒකයි ඒකේ තියෙන සමුදය. රූපස්කන්ධය අපේ සිතට වැටී වැටී අවබෝධ වෙවි කෙනකෙනේ පවතින අනුකූලම් නිසා නෙවෙයි රූපස්කන්ධයේ මතු පිටින් හෝ ඇතිවස්යෙන් අපේ මනෝ සංස්පස්සේ ක්‍රියාත්මක වන නිසා මනස දිනලා ස්පර්ශ කරනවා මනස දිනලා වදිනවා අපේ රූප කොටස් වල ඒ මනෝ ස්පර්ශයේ පවතින තාක්කල් මේ රූප කොට අපේ සිතට වැටෙන ඇස් දෙක පියාඹ හිටියක් මේ මනෝ ස්පර්ශය තමයි සමුදේ රූප සත්‍ය රූපස්කන්ධයේ දෙකීමේ මේ මනෝස්පස්සේ සම්පූර්ණයෙන් අපේ හිතෙන් ගිලිහි ගියානම් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් ගිලිහි ගියානම් අපේ රූප කොටස අපේ ඇඟ පිටිතට නොඇදී යනවා. එවිට නිරෝධහත්පත්නම් භාවෙන්ත සමුදයම සජහති රූප නිරෝධේ අපි අත්දකිනා ඒ රූප නිරෝධේ අත්දැකීම නිසා රූප නිරෝධේ අත්දැකීමට නොහැකි වූ සමුදය මනෝ සංපස්සේ නිරුද්ධ වෙනවා. ඒක අතට. අනිත් අතට රූප කොට හිතට හැලසින් වැඩි වැඩි තිබෙන විට නොඑක ආකාර දුක් වේදනා ඇති වෙනවා නොඑක ආකාර ඒ අල්ලනාගෙන සිටින දලාගෙන යන සංස්කාර ඇති වෙනවා රූපස්කන්ධයේ මෙසේ ඇතිවීම මේ සම්පදේ නැදක නිසා ඇති වෙන මේ වේදනා ආදී සිත් සංස්කාර අපේ සිතින් දිලිහි යන රූප නිරෝධයක් අත්දැකෙනකොට එම නිසා ඒ චිත්ත සංස්කාර නිසා යම් කිසි දුකක් අනාගතේ පහළවන්නට තිබුණා නම් ඒ දුක්ඛය ඒ දුක්ඛ මේ දුක් සම්මදේ නිරෝධයෙන් ඇති වෙනවා. මේ කීපෙට තේරෙන්න ඕනේ. කියන්නේ රූප කොට අපිට පෙනෙන්නේ අපේ ඇහැට අවබෝධ වන්නේ රූප කොට පෙනෙන්නට හේතුව සමුදේ තිබෙන තාක්කල් පමණයි මනෝස්පස්සේ තිබෙන තාක්කල් පමණයි. ධම්මයෙන් මනෝස්පස්සේ අපේ රූප කොටෙන් ගිලී ගියා නම් රූප කොට අපේ සිතට නොයටි යනවා. එම නිසා රූප කොට හිතට වැටී යන සමුදය නිරෝධහන් පස්නාව තුළින් රූප නිරෝධය තුළින් අපි ලක්දකනවා. එක අතකින් අනිත් පැත්තෙන් රූප කොට හිතට වැටෙනකොට රූපයෙන් රූපවල ඉන්ද්‍රියෝදී පවතින වේදනා ආදී සංඥා ආදී සංස්කාර බලනවා. ඒ සංස්කාර ලැබීම කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානන් වශයෙන් වදාළ පරිදි ඒ සංස්කාර දෙකෙන් නැවත ජාතියක් ගෙන දෙනවා සංස්කාර දුක අත්පත් කර දෙනවා. රූපයේ පිටට අරමුණු නොවීම නිසා රූප නිරෝධයේ දැකීම නිසා අතීතයේ පහළ වීමට ඉඩ ඇති සියලුම දුක නිරුද්ධ වෙනවා දුක්ඛ සංදේශාත්‍ය ප්‍රහාණය වුණා. ඒ අල්ලාහ් පවතින. මෙන්න මේ தත්ය අනිත්‍යානුපස්සනාවේ ඒ කියන්නේ රූපයන්ගේ අනිත්‍යම අන්තස්කන්ධයේ අනිත්‍යම බල බලා සිටිනකොට කෙනෙකුට අත්දැකෙන්නට පුළුවන් වෙනවා. මේදී ඉතිරවන්නේ මොකද්ද? නාමස්කන්ධයක්. සිස්තු ස්වરૂපයක් ඒ දැනෙන දැනෙන කතියක් ඇතිවන්නට පුළුවන්. මේ නාමස්කන්ධයේ තියෙන රූපස්කන්ධයක් සහ නාමස්කන්ධයක්. කියන්නේ ශරීර රූප නිමිත්ත නොවැටි ඉඩයක්. ශරීරයේ නොපෙනී ගියත් අහසේ සිට පාවෙනා බඳු පක්ෂයක් බුද්ධට වුවත් අපිට ඒ හිස්කා වැටෙනවා දැනෙනවා ඒ දැනීම නාමස්කන්ධයේ හේතුස් බව රූපස්කන්ධයේ මොකද්ද රූපස්කන්ධය කියන්නේ එතන ආකාශය ධාතුව ඒ ආකාශ ධාතුවක් අපි අයින් කරන්න සිදුවෙනවා මොකද මේ රූප නිරෝධය සම්පූර්ණ මාර්ගයෙන් සිදුවන නිසා ආකාශ ධාතුවේ විඥානය අපි වෙන කරනවා සමාධිමත් සිදුන්න අර සෝමතාවේම අත්දක බකා එනිසේ අර සෝමතාවේ තුමා සුද්ධෝ විඥානයේ විඥානයේ කියලා අපට දක්වන්න කියනවා දැන් විඥානයේ ප්‍රයත්නක අන්තිම හේතුවක් වෙනවා විඥානයේ ප්‍රයත්නක සංස්කාර දෙකයි තියෙනවා ඒ සංකේතය ඒ විඥානයේ ප්‍රයත්න සම්බෝධින් දෙකම දැනගන්න පුළුවන් නම් ඕන. ඒක තමයි අපතේ නාම රූප නිරෝධයක් අද්දක අනුන් සාස්ත්‍රාස්කාරය කියනවා. ඒ විඥානයෙන් මේ විඥානයේ දෙකම බල බල සිටිනකොට ඒ විඥානයේ ඇතිවීම තේනවා නැතිවීම තේනවා ඇතිවීම තේනවා නැතිවීම තේනවා මේක විඥාන සංගේතයක නාම සංගී ඇතිවීම නැතිවීම බල බල බල බල සිටිනවා. ඒකේ වාසය කරනකොට ඒ බාහනක දේ ඇතිවීමක් දකිනවා ඒ නැතිවීමක් දකිනවා ඒ කියන්නේ හිතේ ඇතිවීම නැතිවීම දකිනවා නම් යම් කිසි දෙයක් ඒ දැකපු එකක් වෙනසෙන්න ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මොනසු නැතිනම් නැතිනම් උදේගය මේ නාමස්කන්ධයේ බලබලා සිටින විට මේ නාමස්කන්ධයේ කුරු කරති මනසට යන්නේ නිරුද්ධමානයි මානසිකාර නිරුද්ධ වීමට හේතු සම්පූර්ණ වන විදිහට ඒක සිදුවන්නේ. අන්න නාමස්කන්ධයේ අල්ලාගෙන අරමුණු වීගෙන පවතින සිත විදියම. එහෙනම් නාමස්කන්ධයේ අරමුණු වීමට මෙසේ සිත ප්‍රතිසං අරමුණු වීමට හේතු වූයේ නාමස්කන්ධයේ ඇලීමට හේතුව පවතින නාමස්කන්ධයේ ඇලීමට හේතුව පවතින තාක්කල් පමණයි. අපි ඇස් දෙක අරගෙන සිටින තාක්කල් රූප පේන ඇස් දෙක පියාගත්තට පස්සේ රූප පේනවා. රූප වල ඉන්නේ ඒක පැවතුන. ඒ වගේම නාමස්කන්ධයේ පැවතීම හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි ඇත්ත වශයෙන්ම අවිද්‍යාව ප්‍රධාන වශයෙන් කතා කරනකොට, තණ්හාව දෙවෙනි වශයෙන් කතා කරනකොට මේ සමගියේ තියෙනවා විස්තර කරන්න දැන් කාලේ මම දී පස්සේ දවසක් අපි විස්තර කරන්න. මේදී ඒ හේතුව දිවි යනකොට මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවය තේරුම් යනකොට දැන් මමයේ මගේ ආත්මය කියලා ගන්නට සීසලලා කරගෙන මේ නාමස්කන්ධය පමණයි. රූපේ ගන්නට මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්නට දෙයක් නෑ. මේ නාමස්කන්ධයේ මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් නැති වෙනවා. එහෙමනම් මේ ගන්නට ආත්මයක්ද මමයේ දැනයක්ද පුරුෂයෙක් කියලා ගන්නට මොකද කියන්නේ? මේකනේ පවතින මේ නාමස්කන්ධය මෙලෙසින් නැති වෙනකොට ඊළඟ සැලේ වෙන විට මේ පුරුෂයා මේ ගැහණි මේ ආත්මය නැති වෙනවා නිරුද්ධ වෙනවා මේක අනාත්ම ධර්මයක් මෙන්න මේ අනිත්‍ය අනාත්ම දර්ශනය අවබෝධ නොවීමේ මෝඩකම තිබෙන කාකල් අර මනෝ සංස්කාර ධර්ම අර මනස නාම ධාතු ක්‍රියාශීලී වෙනවා මෙන්න මේ සත්‍ය හරියට අවබෝධ වෙනකොට ඒ කියන්නේ මේක මමයේ මගේ ආත්මය ගැහැණියක් පුරුෂයෙක් ආදී වශයෙන් අපි දැරි සංකල්පනාවෙන් අල්ලාගෙන සිටියට මෙතන තියෙන්නේ මොකද්ද ඇති ඇති නැති නැති යන නාම මාත්‍යයක් පමණයි දැන් නැති වෙන නාම මාත්‍රය ඊළඟ ශ්‍රේණිය වෙනකොට නැති වී යනවා නම් මේ ඉස්සර දශමයේ තිබුණු මම මගේ ආත්මය ඊළඟ ශ්‍රේණිය වෙනකොට නැහැ නේද අන්න මෙතන කොතන සාද්ද ආත්මය කියලා ගන්නට ඉතුරුවන්නේ මම කියලා ගන්නට කලක්ද ශේෂවන්නේ කියන අවබෝධය ඇති වෙනකොට මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා අන්න අර නාමස්කන්ධ සම්පූර්ණයෙන්ම නිවි යනවා එතකොට මේ නාමස්කන්ධයේ අලලාගෙන ඒ නාමස්කන්ධය ප්‍රවණ නිසා යම් සංස්කාර දුක්ඛයක් අනාගතේ ඇති වෙන්නට තිබුණා නම් ඒ දුක්ඛ සමුදයත් එකින්දී ගිලිහි යනවා. මෙලෙස නාමස්කන්ධයේ ප්‍රවණත හේතු සමුදයක් ඒ නාමස්කන්ධයේ ප්‍රවැත්ම නිසා ඇතිවෙන දුක්ඛ සමුදයත් යන සමුදය දෙකම මේ නිරෝධානුපස්සනාවෙන් අපිට අත්දකින්නට පුළුවන් මේ ජීවිතයේදීම එසේ කෙනෙක් අත්දැක්වා නම් එහිදී ඔහුට නිර්වාණ ධාතුව සිතට අවබෝධ වෙනවා දැකෙහි යනවා අපේ භාවනාවේ පරමාර්ථය මේ නිර්වාණ ධාතුව මේ ජීවිතයේදීම අත්දැකීමට එම නිසා මේ තුන්වත් අය සෑම දිනෙකම අද මුළු දවස පුරාම දුක්ඛ විදී අනිත්‍යානුපස්සනාව පැතුරු නිසා අද දුක්ඛානුපස්සනාව පතුරවන්න මුළු විශ්වයේම දුකින් වැටී යන ආකාරය කිසිම සංස්කාරයක කිසිම ස්වභාවයක් ස්වභාවයක් දක්නට එපා සුඛ සංඥාව සිටින දිනියන් තෙක්ම දුක්ඛානුපස්සනාව පතුරවන්න එසේ පතුරවා පතුරවා පතුරවා සිටින විට මේකේ විරාගයක් මේකේ සම්පූර්ණ තෘෂ්ණාවේ ගිලිහී යාමක් ආදානයේ ගිලිහී යාමක් ඇති වුණොත් එලෙසින්ම මේවා දුක්ඛය මේවා දුක්ඛ සංකේය මේ දුක්ඛ නිරෝධ ගාමී සත්පදාවේ සත්‍යයෙන් අවබෝධය ඇති වුණොත් අන්න ඉන්දී සංසත්සංගේ ආ ඇතිවීම නැතිවීම බල බල සිටින නිරෝධානුපස්සනාව තුළින් සමුදය පදහන අත්හැරලා දුක්ඛය දුක්ඛ සංකේය අත්හැරලා දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මේ සෑම දිනකටම මේ ධර්මස්වරණය කිරීම උපසලයේ බලයෙන් ඒකාන්ත වශයෙන්ම මේ නාමයන්ගේ මේ රූපයන්ගේ නිරෝධයත් නාමයන්ගේ නිරෝධයත් අත්දකින්නේ අදාදන වාසනාව ශක්තිය ධාරේවා දුක්ඛානුපස්සනාව වැඩේවා අනිත්‍යානුපස්සනාවක් වැඩේවා විකාරානුපස්සනාව තුළින් භාගය දරුවේවා මේ විදානුපස්සනාවෙන් සත්‍යය පිටනවා දීහිනේවා පටිච්චසමුප්පාදානුපස්සනාව කියන ආදානය නිරුද්ධ වේවා නිරෝධානුපස්සනාව අධ්‍යක්ෂණය තුළින් දුක්ඛ අධිත්ත සමුදය සත්‍ය නිරුද්ධ වේ අද අදන මේ භූමිය තුළදීම මේ පාන දිනාගෙන ඉතා ප්‍රතිමනින්න නිවනින් සැනසීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශංසනය කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න. සෑම දිනකටම නිවන් සුවයක්පත් වේවා.